නමෝ බුද්දාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්න ලක්කරු ගුවන්විදුලිය ඔස්සේ මිලිඳු රාජ ප්‍රශ්නේ උතුම් සදහම් පිළිසඳර රැගෙන අද දවසේත් ඉතාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ නිතරම අපිට පෙන්වා වදාළ කරුණ ඔබට මතකයි මේ ධර්මයට සමන් දීම අනුමෝදන් වීම වගේම නැවත නැවත ආවර්ජනා කරගන්නමින් පිරිස සිහිපත් කරගෙන ජීවිතයට බද්ධ කර ගැනීම කියන කාරණාවන්නේ අනුශාසනා අපට නිතර ලැබෙනවා. ඉතින් ඒ සඳහා ඔබටත් මටත් පිනෙන් අවස්ථාව උදාවන්නේ. අද දවසෙත් මේ උතුම් සදාම් පිළිසඳර අනුමෝදන් වන්න අපට අවස්ථාව දෙනවා. ඉතින් මේ සියලු කාරණා ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා උදාවන දේ අපි පළමුවෙන්ම උන්වහන්සේ වන්දනා කරගනිමු අද දවසේ. මම ඔබට දැන් සිහිපත් කරන්නම් අද මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ පිළිබඳව නාවල පිටියේ පදිංචි පින්වත් උපාලි කාර්යවස මහත්මයා සුමිත්‍රා තන්ත්‍රිගේ මහත්මිය දයාකාරී වසම් සහෝදරිය කිත්සිරි තන්ත්‍රිගේ සහෝදරයා ලක්මාලිය ලියනගේ දියණිය සහ මාලා සුදර්ශනී මිතුරිය යන පින්වතුන් විසින් සැබෑති දායකත්වයේ දරන ලබන්නේ මෙමෙලම්ම ආද දවසෙත් අප කෙරෙහි මහත් වූ කරුණාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාලා පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ සද්ධා ශීල අපේ ස්වාමීන් වහන්සේ අපි පාදාභිවන්දනය සිදු කොට උන්වහන්සේ ආදර ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා ස්වාමීනි අද දවසෙත් අප සියලු දෙනාට ඔබ වහන්සේ සම්මුඛ වුණා අපි සතුටු යුතුම් දහම් කාරණා අහලා දැනගන්න අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. අපි මිලින්ද ප්‍රශ්නේ මුල් කරගෙන මිලින්ද රාජ ප්‍රශ්නේ මුල් කරගෙන ගොඩාක් අපේ ජීවිතේට නොදන්නා දහම් කරුණු දැනගන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒක විශාල භාග්‍යයක්. සාමාන්‍ය මෙච්චර දහම් පරයයන් ඉගෙන ගන්නවා කියන එක මේ දහම් කොටස් සමහරලාට මේ ධර්මය අහන අයගේ ආත්මතු પરම්පරාවටවත් නොලැබිච්ච. මම හැරෙන්නේ නැත් නේද ස්වාමී. මම කවුද ඉතින් කියන්නේ එහෙමයි. ඒ කියන්නේ මේ මෑත භාගයක මේ සතවස් ගානකට පස්සේ මෙච්චර දහං ගෝසාවක් පැතිරිලා නැහැ. ඉතින් ප්‍රශ්නේ මෙහෙමයි ධර්මය ඇහෙනවා මිනිසුන්ට බණ අහන්න පිනකුත් තියෙනවා. නමුත් අර බුදුරජාන් වහන්සේ පිරිනොම් පාලා අවුරුදු 2600කින් ඈත් වුණානේ අපි. එහෙමයි ස්වාමී. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න බුද්ධ කාලයෙන් ඈත් වීමේ ප්‍රතිවිපාක අපි විඳිනවා. එහෙමයි. දැන් බලන්නකෝ අපේ ජීවිතයේ මේ අවුරුදු 10 15ට මේ තාක්ෂණික උපකරණ නිසා මනුෂ්‍යයන්ගේ ජීවිතේ වෙනස් වෙවි යන හැටි. මානසවල් විකෘති වෙන හැටි. අහන්න දකින්න ලැබෙන දේවල්. ඉතින් ඒවත් එක බලනකොට ඉතින් ධර්මයේ ජීවමානව ධර්මයේ ජීවමානයි. ඉතින් එකෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු පිරිහි පිරිහි ඉතින් යනවා. ඉතින් ඒ නිසා දහං ගෝසාව ගොඩාක් ඇහුණා. ඒකෙන් පරමාර්ථ වශයෙන් මාර්ගඵල අවබෝධයකට හිත දියුණු කරගන්න පිරිසක් ගොඩනගා ගන්න අමාරුයි අර දැන් තියෙන පරිසරෙත් එක්ක. ඒ නිසා අර හිමීට හිමීට හරි කුසල් දිනු කරගෙන ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්නට අර පරිස්සම් වෙලා මේ සදහවතුන් බේරෙන්න ඕන. ඉතින් නිතර නිතර ධර්මයේ ඇහිමෙන් කුසල් උපදිනවා. පින් උපදිනවා. ධර්මයට හිත පහදවා ගත්තට පස්සේ සංඝයාට හිත පහදවා ගත්තට පස්සේ තුනුරුවන්ට හිත පහදවා ගත්තට පස්සේ තුනුරුවන්ට ගරහන් නැතිකොට අමාරුවෙන් නම් සිල්පද ටික ටික ටික රකින්නකොට පින් උපදින්න ගන්නවා. කුසල් උපදින්න ගන්නවා. අර වාසනා ගුණ දිනු කර ගන්න ඕන කියන කාරණා. වාසනා ආන්න අපි කතා කළේ වාසනා ගුණ. ඉතින් ඒකයි. ඉතින් ඒ නිසා මේ දැන් ඉදිරියට දැන් ඇත්තටම මහත්තයා මේ වාසනා ගුණ කතාත් එක්ක එන්නේ. දැන් අපි කියවනේ ගිහි පරාජිකා. එහෙමයි ස්වාමී. ගිහි පරාජිකා සහ ධර්මය අවබෝධ කරගන්න බැරි අවස්ථා ගැන අපි කලින් කතා කළානේ. ඉදිරියට ඕවටනේ කරුණු යෙදෙන්නේ. ඒතර ධර්මයේ ජීවමානව තියෙනවා වාසනා ගුණේ ලෝකෙන් ඇති වෙලා යනවා. වාසනා ගුණේ නැති වෙනවා. දැන් වාසනා ගුණේ තියෙන අයටත් කොච්චර අමාරු වෙනද මේක කරගෙන යන්න තියෙන්නේ. ඒක වාසනා ගුණේ නැති අයට කොහොමදවත් නැහැ. එහෙමයි ස්වාමී. ඒ විදිහට තමයි මේකේ බුද්ධ ශාසනය අතුරු දහන් වෙලා යන්නේ. ඒකයි. ඒ නිසා ඔබට මේ වෙලාවේ මේ විදිහට ධර්මය ඇහෙන එක ගැන හරි සන්තෝෂෙන් වාසය කරන්න කියන කාරණා අපි සිහිපත් කරන මුලින්ම. අපි බලමු අපිට ධර්ම ඉගෙන ගන්නට අපේ මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේ අද මොකක්ද අහන ප්‍රශ්නේ කියලා. අවසරයි ස්වාමීනි. දැන් අර අමා මහ නිවන ගැන අපි කලින් කතා කළේ නේද? එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ රාජ්‍යරෝ කියන ඔය ව්‍යවහාරයේ තියෙන වචන වලින් නිවන කියන එක කියලා දෙන්න තේරෙන්නේ නැත්නම් නිවනක් කියන එක නෑ කියලා. එහෙමයි. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ අහනවා හුළඟ කියලා හුළඟ තියෙනව නේද? තියෙනවා කිව්වා. දැන් හුළඟ දිගයිද, පළලයිද, කොටයිද, උසයිද, මහතයිද මොන පාටද කියලා කියන්න පුළුවන්ද කියලා. නෑ කිව්වා. ඉතින් එහෙනම් හුළඟක් නැති වෙන්න එපා. නෑ ස්වාමීනි හුළඟක් තියෙනවා. ආන්නේ වගේ තමයි මේ විවහාර හේතුඵල ධාමයේ මේ කෙලෙස් සහිත ලෝකයාගේ වචනවලින් නිවන කියන එක කියලා දෙන්න බෑ. නිවන කියන්නේ මෙහෙම එකක් කියලා. නමුත් නිවන කියන එකක් තියෙනවා. එහෙමයි. ඉතින් ඊටම අදාළ විදිහට තවත් කාරණාවක් අහනවා අපේ මිලිඳු රජුරෝ ස්වාමීන් නාගසේනයන් වහන්සේ මේ ලෝකේ කර්මයෙන් හටගත් දේ මොනවාද? හේතුන්ගෙන් හටගත් දේ මොනවාද? ඍතු ගුණයෙන් හටගත් දේ මොනවාද? කර්මයෙන් හටගත් දේ මොනවාද? හේතුන්ගෙන් හට නොගත් දේ මොනවාද? ඍතු ගුණයෙන් හටගත් හට නොගත් දේ මොනවාද? ඊට පස්සේ කියනවා මහරජාණෙනි චේතනා සහිත වූ යම්කිසි සත්වයෝ වෙද්දී ඒ සියලු සත්වෝ කර්මයෙන් හටගත්තා වූය. චේතනා සහිත යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා අනිවාර්යෙන් කර්මයෙන් ඉපදිච්ච කෙනෙක්. අරමාන රූපෝ ගින්නත් සියලු බීජ වර්ගත් හේතුන්ගෙන් හටගත්තාහුය. ගින්නට හේතුවක් තියෙන්නේ මේ. එහෙසා. අපි කියමු ගිනි ගානා දන් දෙන්නම් ගිනි උපදින්නේ එතකොට ගින්දර උපදින්නේ. ගිනි පෙට්ටියට ගුර ගානකට නම් ගින්දර උපදින්නේ ඒ හේතුව වෙලායි උපදින්නේ. ඉබේ නෙවෙයි. බීජත් එහෙමයි. ගහෙන් ඇට ඇටෙන් ගහ එහෙම උපදින්නේ. ඒක හේතුවන් නිසා උපදිනවා. පෘථුවියත් පර්වතත් ජලයත් සුළඟත් යන මේ සියල්ල ඍතු ගුණයෙන් හටගත්තා වය. ඒවා ඍතු වලින් හටගන්නවා. අවකාශයත් නිර්වාණයත් යන මේ දෙක කර්මයෙන් තොරව හේතුයෙන් තොරව ඍතු ගුණයෙන් තොරව හටගන්නවා. මහරජාණන් නිර්වාණය වනාහි කර්මයෙන් හටගත් දෙයක් කියා හෝ හේතුයෙන් හටගත් දෙයක් කියා හෝ ඍතු ගුණයෙන් හටගත් දෙයක් දෙයක් කියා හෝ නොකිය යුත්තේය. මොකද එහෙම කියපු ගමම හේතුවක් තියෙනවා. හේතුඵල ධමයක් තියෙන තැන දුක තියෙනවා. සසර පැවැත්ම තියෙනවා. එමෙන්ම උපන් දෙයක් කියා හෝ නූපන් දෙයක් කියා හෝ උපදවාලිය යුතු දෙයක් කියා හෝ අතීත අතීතයට අයත් දෙයක් කියා හෝ අනාගතයට අයත් දෙයක් කියා හෝ වර්තමාන දෙයක් කියා හෝ ඒ වගේම ඇසින් දැක්ක යුතු දෙයක් කියා හෝ කනෙන් ඇසිය යුතු දෙයක් කියා හෝ නාසයෙන් දත යුතු දෙයක් කියා හෝ දිවෙන් දත යුතු දෙයක් කියා හෝ කයෙන් දත යුතු දෙයක් කියා හෝ නොකිව යුත්තේය. නිවනට ඒ වාගේ කරුණු කියන්න හොඳ නැහැ. ඇහෙන් දකින දෙයක්, කනෙන් දකින දෙයක්, අහන දෙයක් නිවන කියන්නේ. දිවට දැනෙන දෙයක් නිවන කියන්නේ. ඇඟට දැනෙන දෙයක් නිවන කියන්නේ ඇඟට දැනෙන එකක් නෙවෙයි. එහෙමයි ස්වාමී. මනසට. ඔව් දැන් කයෙන් ඒක මනසින් තමයි මේ නිකලස් බව ස්පර්ශ කරන්නේ. එහෙමයි. ඒකයි. ඊට පස්සේ කියනවා මහරජාණෙනි නිර්වාණය මනසින් අවබෝධ කළ යුත්තේ මනා පිළිවෙතේ යෙදුනේ ආර්ය ශ්‍රාවකයා සුවිසුද්ධ ඥානෙන් නිර්වාණය අත්දකින්නේ. පරම පාරිශුද්ධ හිතකින් ඒ ආර්ය ශ්‍රාවකයා නිවන අත්දකිනවා. ස්වාමිනී නාගසේනයන් වහන්සේ ප්‍රශ්නේ මැනවින් ග්‍රහ කළ අයුරු ඉතා මනහරය වර ප්‍රවර ගණේන්ද්‍ර වූ ඔබ වහන්සේ වෙත පැමිණ මගේ සැකයන් නැති වී ගියේය. විමති නැසුනේය. දැන් නිවන ගැන හොයන නිවන ගැන තේරුම් ගන්නට උත්සාහ කරන කෙනෙකුට ඔය කරපු විස්තරයෙන් නිවන ගැන පුදුම පැහැදීමක් නිවන ගැන පුදුම දැක්මක් එනවා. දැන් සාමාන්‍යයෙන් අද කාලේ කෙනෙකුට මේ නිවන ගැන මේ විස්තරය අහපු ගමන් ලොකුවට දැනෙන්නේ නැති නිවන කියන්නේ මොකක්ද කියලා හොයන්නේ නැහනේ. එහෙමයි ස්වාමී. ඒක හොයන්නේ නැහනේ. හොයන්නේ නැති නිසා හොයන්නේ නැති කෙනාට යමක් හම්බ වුණාට පස්සේ ඒක ගාණක් නැහැ. දැන් අපි දුර්ලභ ඖෂධයක් හොය හොයා හොය හොයා හොය හොයා යනකොට ඒකේ හෝදුවාවක් හරි අහුවෙච්ච ගමන් සතුටු නැද්ද? එහෙමයි ස්වාමී. ඒතර හෝදුවාවක් ලැබුණා තව කුතුහල වැඩි වෙනවා. ඊට පස්සේ හොයලා හොයලා ඒ දේ දැක්කොත් එහෙම කොච්චර ප්‍රීතිද? ඖෂධයක් අපි කියමු බින් කොහොමද? බින් කොහොම ඖෂධයට හොයන කෙනා ඔය ඔයා ගිහිල්ලා කොහෙද ඔන්න මේ අපිට කිව්වොත් මොන රාගල ඔය වගේ වියලි පළාත්වල තියෙනවා කියලා අන්න හොයාගෙන යනවා. හොයාගෙන යන ගිහිල්ලා බින් කොහොම ගහක් දැක්කම අම්මේ සතුට. බින් කොහොම ගහක් ගැන හොයන්නේ නැති කෙනෙක් ඉන්නවා. එයාගේ වත්තේ බින් කොහොම තිබ්බත් එයාට ගාන නැහැ. ඒ වගේ තමයි මේ නිවන කියන එක ගැන මේ රජතුමාට ලොකු ආවනේ හැඟීමක්. කියනවා ස්වාමිනේ මගේ සැක නැති වුණා ඔබ වහන්සේ වාගේ උත්තම ආචාර්යන් වහන්සේ නමක් මේක මට කියලා දුන්නේ කියලා. නමුත් අද මිනිස්සුෙකුට මේක ගැන අහනකොට හිතෙන්නේ නැහැනේ. ඒ හේතුව රජ්ජුරුව නිවන ගැන හොයපු කෙනෙක්. ඒකයි නිවන ගැන විග්‍රහ කරනකොට සතුට උපදින්නේ. ඒ නිසා ඒ වහලවත් කියන්න ඕන දැන් ගැඹුරු දෙයකට ගිහිල්ලා ආපහු ආයෙත් ඔයාලා ඉන්න ලෝකෙටම ප්‍රශ්නයක් එනවා. එහෙමයි ස්වාමී. ඒ තමයි රජුරු එකපාරම අහනවා. ස්වාමිනේ මේ ලෝකේ යක්ෂයෝ කියලා පිරිසක් ඉන්නවද? ඊට පස්සේ කිව්වා මහරජාන් ලෝකේ යක්ෂයෝ කියලා පිරිසක් ඉන්නවා. මේ ලෝකේ යක්කු කියලා જાතියක් ඉන්නවා. ස්වාමිනේ යක්ෂයෝ ඔවුන්ගේ යක්ෂ යෝනියෙන් චුත වෙද්ද? කියන යක්ෂයෝ තමන්ගේ ඒ ඒ යක්ෂ භවෙන් මැරිලා යනවාද? කියනවා ඔවුන් යක්ෂ යෝනියෙන් චුත වෙනවා. ස්වාමීනි නාගසේනයන් වහන්සේ එසේ මියගිය යක්ෂයන්ගේ ශරීර දකින්ට නැත්තේ මක් නිසාද? මලකුණු ගන්ධයේ නොහමන්නේ මක් නිසාද? යක්කු දක මැරුණට පස්සේ දකින්නේ නෑනේ. ගන්ධයක් ගඳක්වත් එන්නේ නෑනේ. මහරජාණනි මැරුණු යක්ෂයන්ගේ ශරීර දකින්ට ලැබෙයි. ඔවුන්ගේ මලකුණු ගඳත් හමායයි. මහරජාණනි මැරුණු යක්ෂයන්ගේ ශරීර කුඩා සතුන්ගේ ස්වභාවයෙන් හෝ දිස් වෙයි. මියගිය කෘමීන්ගේ හැඩයෙන් හෝ දිස් වෙයි. මියගිය කුහුඹුන්ගේ හැඩයෙන් හෝ දිස් වෙයි. මියගිය පළඟැටියන්ගේ හැඩයෙන් හෝ දිස් වෙයි. මියගිය නාග සර්පාදීන්ගේ හැඩයෙන් හෝ දිස් වෙයි. මියගිය ගෝනුසන්ගේ හැඩයෙන් හෝ දිස් වෙයි. මියගිය පත්යයන්ගේ හැඩයෙන් හෝ දිස් වෙයි. මියගිය කුරුල්ලන්ගේ හැඩයෙන් හෝ දිස් වෙයි. මියගිය මෘගයන්ගේ මුවන්ගේ හැඩයෙන් හෝ දිස් වෙයි. ඕන්නේ යක්කු මැරුණාට පස්සේ ඒ විදියට පේනවා කියනවා. හරි වැඩ ඉතින්. ඉතින් අපි ඇත්තටම අහලවත් නැති දේවල් ඉතින් නේද? සමහරවිට අපිට පාරේ යනකොට සතා ওই සත්තු මැරිලා ඉන්නවා පේනවා. ඉතින් අපි දන්නේ යකෙද්ද කියලා. මේ කූඹියන් හැඩයෙන් පවා මැරිලා ඉන්න පුළුවන් කියනවා. එහෙමයි. ඒකට මැරිලා ශරීරයක් තියෙනවා ගඳක් හමනවා. මේක ඉතින් නොපෙනෙන ලෝකයේ ගැන තේරෙන අයට තමයි මේවා පේන්නේ. අපිට මේවා තේරෙන්නේ නැහැ. දැන් ගෙදර සතෙක් මෙරිලා දැන් අද ඉඳලා අම්මලා මෙන්න යකෙක් මෙරිලා කියලා කිව්වට හරියන්නේ නැහැ. ඉතින් යක්කු මැරුණාට පස්සේ මෙහෙම දිස් වෙනවා කියනවා. ඉතින් අපිට හරියටම යකාද කියලා හොයාගන්න ක්‍රමයක් ඉතින් නැහැ. ස්වාමීනි අර යක්ෂයන් නාගයන් ඉන්නවා කියලා පිළිගන්නට වැඩිය අපේ සමාජයේ මේ තවතුන මතය තමයි යක්ෂ ගෝත්‍රිකයන් ඉන්නවා නාග ගෝත්‍රිකයන් ඉන්නවා ඒ විදිහටනේ අපි අර අපේ ඉතිහාස කතාවත් සමහර මතක ඒකනේ ඉතින් මේ අපේ ඉතිහාසෙ ඉතින් විකෘති කළ මිනිස්සු තමන්ගේ උපන් ජාතකයට ගරහ ගරහන මිනිස්සු ඉන්නේ. එහෙමයි ස්වාමී. ඉතින් මේ වැඩක් නෑ මහත්තයා මේ මේ අපිට මේ ධර්මයේ ටිකක් මේ කතා කරලා හිත හදාගෙන නේද මේ අපි ධර්මයේ අපිට මේ අපි ගොඩාක් මහන්සිලානේ මහන්සිය මේ අපිට මේ වැඩසටහන් අපි මේ කරන්නේ ඒ වගේම මිනිස්සුත් ඉතින් ওই කෝටියක් වැඩස් වෙන මේ පැයක් බනහන්නේ අපෝ මිනිස්සු විඳින දුක මහත්තයා දැන් එක අම්මා කෙනෙක් ලියුමක් එවලා තියෙනවා මේ මේ අම්මට බණ අහන්නම දෙන්නේ නැලු ගෙදරින්. එහෙමයි. මේ මිලිඳු රාජ ප්‍රශ්නේ අහන්නම දෙන්නේ නැලු. හරියටම රෑ 8 වෙනකොට මේ ටීවී එකේ රිමෝට් එක කරා මහත්තයා යනවල යන. එහෙමයි ස්වාමී. මේ මිනිස්සු විඳින දුක ඉතින්. බලන්න ඉතින් මේ අම්මට තියෙන බාධා ධර්මය අහන්න. එතකොට දැන් සමහරවල් මේ ධර්මයේ gedara අය ඔක්කොම එකතු වෙලා අහනවා නම් මහා පිනක විපාකයන්නේ. ඔබ සුවසේ ධර්මය අහනවා නම් පිනක විපාකයන්නේ. බලන්න වහින්සක මිනිස්සු බණ අහන්න ආසයි අහන්න දෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒකයි. ඉතින් ඒ නිසා මේ ලැබිච්ච වෙලාවේ මේකෙන් ප්‍රයෝජන ගන්න. ඉතින් මෙතන යක්ෂයන් ගැන තියෙන ප්‍රශ්නේ යක්කු මැරුණාට පස්සේ එක එක සත්තුන්ගේ ස්වභාවයෙන් පෙනී ඉන්නවා කියලා කියන්නේ ඉතින් ස්වාමිනී නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේ විනා ඔකට උත්තර දුන්න මිසක වෙන කෙනෙකුට නම් ඔයාට උත්තර දෙන්න බෑ කියලා. ඇයි නොපෙන් ලෝක කියන්නේ තේරුම් අපිත් මේ වගේ අහලා මිසක්කාම අපිත් දන්නේ නැහැ නේ. ඒ ලෝකෙ මිනිස්සු දන්නේ නැහැ කවුරුත්. අපි අද කාලේද කිව්වේ. රාජ්‍යරු ඇයි දන්නේ එකපාරම මේ වගේ එකපාර ඇහුවා නේද එකපාර ඇහුවා මොනාරි විරාමයකට වගේ මොකක් හරි ඇති ඉතින් හේතුවක් නැතුව නම් අහන්නේ ඒ කාරණාවලත් අපේ මනස මේ කුතුහලයටපත් වෙන අවස්ථාවක් තියෙනානේ ස්වාමීනි සමහර වෙලාවට දැන් යක්කු ගැන්නේ දැන් සාමාන්‍ය මහත්තයා දැන් යක්ෂයෙක් යක්කුන්ගේ දැන් අර දැන් බලන්නකෝ ලංකාවට විජේ කුමාරය ආවට පස්සේ එහෙමයි ස්වාමී ඉතින් අර කුවේණී තමයි අප්පුඩියක් ගහන්නේ යකෙක් ළඟට ගිහිල්ලා ඊට පස්සේ රජුරුවන්ගේ අතේ විජේ රජුරුවන්ගේ අතේ තියෙන කඩුවෙන් ගහනවා ඉතින්. ඒකට අර යකා මැරෙනවා. මේ වගේ යක්ෂ ලෝකයේ 아무තු දේවල් ඒවා අපිට තේරෙන්නේ නැහැ. දැන් අර බලන්නකො මේ මේ කට්ටන්ඩි දෙහිගෙඩියට කටුව ගහ යකා බඳින්නේ කටුවට මේ දෙහිගෙඩියට. එහෙමයි ස්වාමීනි. මොකද්ද එකක් ඉතින් අපිට තේරෙන්නේ නැහැ කොහොමද ඒවා කරන්නේ කියලා. යක්කු ගැන යකෙක් ගැන ලස්සන කතාවක් ආන්න ලැබුණා. අවශ්‍යයි ස්වාමීනි. ඒ තමයි ඒක යක්ෂයේ කංගුලිමාල මහරහතන් වහන්සේ මේ බොහෝම ආදරෙන් ඉඳලා එහෙමයි ස්වාමී. ඊට පස්සේ ගොඩාක් ආදරෙන් ඉඳලා ඊට පස්සේ අඟුලිමාල මහරහතන් වහන්සේ භාවනා කරනකොට වටේ සක්මන් කරනවා කියන යකා. ඉතින් එච්චර ආදරේ අඟුලිමාල මහරහතන්. ඊට පස්සේ අඟුලිමාල මහරහතන් වහන්සේ මහත්තයා අරහත් විපත් වෙලා ටික කාලේ ඉඳලා තියෙනවා. පිරිනොම් පෑවා මහවනේ. උන්වහන්සේ පිරිනොම් පෑවට පස්සේ දරසෑයේ තැන්පත් කළා ඒ දෙහි ආදාහනය කළා. ආදාහනය කරනකොට අර යක්ෂයාට ඒක දරා ගන්න බෑ. යක්ෂයාට ඒ දුක දරා ගන්න බෑ අඟුලිමාල මහරහතන් වහන්සේ නැති. ඒ නිසා අර පැස්සිච්ච දේව් බඹුන් රහතුන් මැදි කෑ ගහගෙන අඬාගෙන ගිහිල්ලා මගේ මුනිවරයාට මාගේ ජීවිතේ පූජා වේවා කියලා අර සිතකීට පැන්නා. සාමාන්‍යයෙන් යකා යක්කු ගින්දරට පිච්චෙන්නේ නැහැ. එහෙමයි. මේ යක්කු එලවන්න ගින්දර ගහන්නේ මසුරලාන්නේ මන්ත්‍ර බලයෙන් විශ් වෙන්නේ. එහෙමයි සම්. ඒතකොට යකා ගින්දරට පිච්චෙන්නේ මේ නමුත් අර හිතේ තිබ්බ භක්තියයි අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන තිබ්බ ආදරයයි අර මොකද්දෝ දන්නේ නැහැ ඒ සිද්ධි. ඒ යක්ෂයා ඒ ගින්දරේම පිච්චුණා. එහෙමයි සම්. පිච්චිලා ඒ මොහොතේම ඒ ගිනි ගොඩේම චුත වෙලා තෞතිසාවේ බ්‍රහ්මචාරී දිව්‍ය රාජ්‍ය කියලා ඉපදුනා. එහෙමයි සාමි. ඉතින් අප්‍රමාණ සැප සම්පත් විඳිමින් රහතුන්ගේ ගුණ කියමි අඟුලිමාල මහරහතන් වහන්සේ පරම පූජනීය ආචාර්යින් වහන්සේ කොටගෙන වන්දිමින් පුදමින් ඒ දිවුරු වාසය කරනවා ඒකට යක්ෂය උනේ අර පින් කරගන්න කුසල් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ධර්මය අවබෝධ කරන්න පුළුවන් හැකියාව. ධර්මය අවබෝධ කරන්න පුළුවන්කම යක්ෂයනේ තියෙනවා. අලව්‍යකු දමණය නෑනේ. අලව් යක්ෂය. එහෙනම්. තව කොච්චර ගොඩක් තියෙනවා යක්ෂයෝ දමණය වෙලා ධර්මය අවබෝධ කර කතා තියෙනවා. සාමාන්‍ය යක්ක වෙලා උපදින මහත්තයා මේ ගොඩාක් පින් කරනවා කුසල් කරනවා තරහයි නපුරුයි. තරහා යනවා. එහෙමයි. නිතර නිතර තරහා යනවා නපුරුයි හැබැයි ගොඩාක් පින් කරනවා පුණ්‍ය ශක්තියක් තියෙනවා නපුරු බව නිසා තරහා යන එක නිසා කොරෝධි නිසා ඒක ඒක බලවත් වෙලා යක්ෂයෝනි උපදිනවා දැන් සාමාන්‍යයෙන් ගොඩාක් පින් තියෙනවා නමුත් කාමයට බරයි හිත චපලයි තනි වචනයක් නැහැ හැම වෙලාවෙම දුක්ඛ දෝමනස්යෙන් ඉන්න ඉන්නවා ඉතින් ඒ පිනක් තියෙනවා. ඒ වාගේ චරිත මරුණාට පස්සේ නාග ලෝකෙ උපදිනවා. එහෙමයි ස්වාමීනි. ඍජු කුසල් තිබෙන ඊළඟට මනා පැවැත්මක ඉන්න හොඳ ඉරියව්වක එක අදහසක ඉන්න හොඳට පින් කරගෙන යන සුළු පිරිසක් තමයි ඉතින් දෙවියන් අතරට යන්නේ. අද කාලේ ඉතින් ගොඩාක් පින් දහම් කරන කුසල් දහම් කරන අයගේ ජීවිත එක්කෝ යක්ෂ යෝනියට බරයි. එහෙම නැත්නම් නාග යෝනියට බරයි. ඒ විදිහට තමයි ඉතින් තියෙන්නේ මොනවා කරන්නද මේ සංසාරේ. මේවා අතරින් ඉතින් සුගතිය යන එකත් අමාරුයි. ඊළඟට නිවන පරම දුෂ්කරයි. ඒක ඇස්සේ තමයි මේ ආච්චිමල සෝවාන් වුණා, බඩ ගියා, අරක ගියා, මේක ගියා ඔය එක එක භාවනා කර කර යන්නේ. එහෙමයි. ඉතින් මොනවා කරන්නද? ඉතින් මේ උතුම් දෙයක් ලැබිච්ච වෙලාවේ කලබල වෙන්න හොඳ නැහැ. පරම පූජනීය දෙයක් ලැබිච්ච වෙලාවේ කලබල වෙලා නැති කරගන්න හොඳ නෑ. කලබල වුණාට පස්සේ පොරොස් කටෙත් අත දාගන්න නම් බෑ. ඊට පස්සේ තියෙනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ ආයුර්වේද චිකිත්සාවට මුල් වූ ආචාර්ය પરම්පරාව තියෙනවා. ආයුර්වේද චිකිත්සාවට මුල් වෙච්ච ඍෂිවරු හිටියා. ඉතින් ඒ අය තමයි ඔය ලෙඩ දුක් ගැන ඒවට බෙහෙත් අනම් මනම් ඒ ඔක්කොම සංස්කෘත සලෝක වලින් ලියලා හදලා තියෙන්නේ. ඒ තමයි නාරද, ධන්වන්තරි, අංගීරස, කපිල, කාණ්ඩරග්ගි, ශාම, අතුල, పూర్ව කච්චායන කියන ඍෂිවරු. ඉතින් මේ ඍෂිවරු එක්වරම රෝගයන්ගේ උපත නිධාන ස්වභාවයේ එයින් නැගී සිටීම චිකිත්සාව ක්‍රියාව පිළියම් කළ නොහැකි බව මේ සියල්ල ඉතිරි නැතුව දැනගෙන මේ කයෙහි මෙපමණ රෝගය හට ගන්නාහුයයි එක් පැහැර තනිමිටටගෙන සොලෝක බන්ධනේ කලාහුය. සියලු රෝග විස්තර ඔක්කොම ටික පොත්වලට අරන් සොලෝක බන්ධනේ කළා. ලෙඩ රෝග ගැන තියෙන වේද පොත් ගැන විශේෂයි. ස්වාමීනි මේ සියලු දෙනා අසර්වඥෝය. ඒ කියන්නේ මේ සියලු දෙනා බුදු වෙච්ච අය නෙමෙයි. හැබැයි හැම ලෙඩක් ගැනම ඇති වෙන නැති වෙන හැටි ඔක්කොම කියලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට බැරියයි එකපාරම සිල්පද ටික ඔක්කොම පනවන්න. කාගෙන් හරි වැරද්දක් වුණාට පස්සේනේ සිල්පද පනවලා තියෙන්නේ. ඒකට අපකීර්තියක් පැතිරිලා ප්‍රශ්නෙකුත් වෙලා. ඉතින් මුලින්ම බුදුරජාණන් සම්බුදු වුණ ගමන්ම සිල්පද ටික ඔක්කොම පනවලා තියන්න බෑ. ඒකට අපකීර්තියක් යන්නේ නැහැ අනිත් පැයත් රැකෙනවා. අර කටි වෙද පොත් ලියලා තිබ්බ ලෙඩ හට ගන්නක් කලින්. ඉතින් ඇයි මේක උනේ මේ මට මේක ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා දැන් රජුරු අහනවා. අපි බලමු නාගසේන මහරතනන්සේ කොහොමද උත්තර දෙන්නේ කියලා. අවසරයි. ස්වාමීන් අවසරයි. ඔව් පින්වත් මහත්මයා දැන් අපේ මිලිඳු රජතුමා අහන ප්‍රශ්නේ වෙද හිතකම් ගැන මේ ඍෂිවරු ඔය ඍෂිවරු ඍෂිවරු කලින්ම ලියලා තියෙනවා හැම එකක්ම එහෙමයි. බුදුරජාන් වහන්සේත් එකපාරම සිල්පද පනවන්න තිබ්බනේ. ඇයි මේ විтин විට පැනෙවි ප්‍රශ්නයක් ආපු තැන ඒ වෙනකොට අපකීර්තිය සිද්ධ වෙලා ආනිච් සිද්ධ වෙලා. ඉතින් ඒ වෙලාවේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් මහරජාණනි බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ මේ වෙලාවට මේ කාලෙට මේ සිල්පද පනවන්න ඕන කියලා. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් පින්වත් මේ පින්වත් මහත්මයා සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවනේ. එහෙමයි ස්වාමී. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙලා අවුරුදු 20ක් යනකල් සිල්පද පනවල නැහැ. එහෙමයි. අවුරුදු 20න් පස්සේ තමයි සිල්පද පැනෙන්නේ. මේ බුද්ධ ශාසනයේ පළවෙනි අරුබුදේ හටගන්නේ බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙලා අවුරුදු 20කින්. එතකන් නිවනට මූලික වෙන එක සිල්පදයක් සංකේතයෙන් කෙල්ලන්නේ. මේ බුද්ධ ශාසනයේ වැඩිම රහතන් වහන්සේලා බිහි වෙලා තින්නේ බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙලා අවුරුදු 20 ඇතුළත. එහෙමයි. වැඩිපුරම රහතන් වහන්සේ. ඒතර වැඩිපුරම රහතන් වහන්සේලා බිහි වෙච්ච කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් අතින්වත් නිවනට මූලික වන සිල්පදයක් ඇදුන්නේ නැහැ කියලා කියන්නේ ඒක ආශ්චර්ය කාරණාවක්. මේවා අద్භූත කාරණාවක්. එහෙමයි ස්වාමීනි. මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ චිරස්ථිතිය පිණිස සිල්පද පනවන්නා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත ඉවසන්න. හේතුවක් නැතුව තථාගතයන් වහන්සේ සිල්පද පනවන්නේ නැහැ කියලා. වේදහිතකම් දන්න වෛද්‍යාචාර්යවරු ඉන්නවා කියනවා. හැබැයි ලෙඩක් නැතුව බෙහෙත් දෙන්නේ ඒ නිසා කරුණු හට ගැනීමෙන් තමයි කියන ශාස්ත්‍රඥාන්සේ සිල්පද කරනවා. එහෙමයි. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ සිල්පද පනවන කාරණාව, කාලය. ඒ වගේම බුදුරජාණන් වහන්සේට මෙහි වගේ සිතක් තියෙනවා. ඒ තමයි මේ සියන සියලුම සිල්පද ටික එකවර කිව්වොත් එහෙම මේ අර පැවිදි වීමට අපේක්ෂාව තියෙන අයට බය හිතෙනවා. ඒ සිල්පද ගොඩායි. එහෙමයි ස්වාමීනි. සිල්පද ගොඩායි. ඒ නිසා බය හිතෙනවා. බය හිතිලා එයා පැවිද්දෙන් මේ බුද්ධ ශාසනයෙන් පිළිහිටගත්තේ නැත්නම් අපරාධයි. මේ සංසාර ගමනත් එක නේද? එහෙමයි. මේ සිල්පද වලට බය වෙලා දැන් ආන්න ඒක තමයි දැන් අද කාලේ තියෙන්නේ. උතුම් ගුණ ධර්ම දිනු කරන්න ඕන නිසා බඹසරාදී උතුම් ගුණ ධර්ම ගැන අපි කියලා දෙනවා. ඒතර ප්‍රශ්නේ කහන එක බය වෙනවා. එහෙමයි ස්වාමී. එතකොට මේ ඒ නිසා මේ පැවිද්ද කියන එක ඒ ඒ පැවිද්ද තුලට ඇවිල්ලා හිමීට හිමීට මේ ගුණ ධර්ම පුරුදු කරන්න පුළුවන්. බය වෙන්න හොඳ නැහැ. සිල්පද වලට බය වෙන්න හොඳ නැහැ. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පවා සිල්පද ඔක්කොම මිනිසුන්ට කිව්වේ නැත්නම් මිනිස්සු බය වෙන නිසා කියලා. එහෙමයි. ඊට පස්සේ ආයෙ පැවිද්දකට එන මේක නිසා තමයි මහත්තයා මං හිතන විදිහට විනය පිටකේ සැඟවිලා තියෙන්නේ. සාමාන්‍ය සූත්‍ර බබලන විදිහට විනය ගැන කතාවක් නැහැ. එහෙමයි. ඒකට හේතුව සමහරවිට අර මේ බුදුරජාණන් වහන්සේගේ සිතිවිල්ලනේ සිද්ධ වෙන්නේ. මේ කුඩා අනුකුඩා ආදි වශයෙන් කෝටියක් සංවර සීලයේ පිළිබඳ සිල්පද මේ ජනී ජනයා අතර එච්චර ගැවසෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ ජී මිනිස්සු දැන් සිල්පද එහෙම දන්නේ නැහනේ. දන්නේ නැහැ. ඔව්. ඉතින් සමහර කෙනෙකුට තේනවා තියෙන්න පුළුවන් ඒ සිල්පද සියල්ල දන්නා නිසා බය උපදිනවා. එහෙමයි. ඒක ඒ නිසා රජානන් වහන්සේ අර අවස්ථානුකූලව තමයි සිල්පද පනවන්නේ. එකපාර සිල්පද පනවන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ දන්නවා ඒ වගේම හේතුවක් නැතුව කලින්ම සිල්පද පනවපු ගමන් අර මේ සමහර අය ඒකට අමනාප වෙනවා. ගැටෙනවා. එන්දක් කලින් නීති දාලා කියනවා. බුදු කෙනෙක් දේශනා කරපු දෙයට කවුරු හරි අපහැදුනොත් පිළිගත්තේ නැත්නම් එහෙම එයා කය විඳලා මරණයෙන් මත්තේ නිරේ උපදිනවා. එහෙමයි. ඒකට ඊට අනුකම්පා පිණිසත් බුදුරජාණන් වහන්සේ සිල්පද පැනවේ නැහැ කියනවා. ඒ අවස්ථාව අනුව තමයි කියනවා සිල්පද පැනවේ. ඉතින් කියනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ අනේ තථාගතයන් වහන්සේලා මේ ලෝක සත්වයාට අනුකම්පා පිණිස හිතන විදිහ හරි පුදුමයි කියනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ඥානය ਸਰවඥ භව අద్භූතයි. බුදුරජාණන් වහන්සේගේ ඥානය මහත් බව අద్භූතයි. නාගසේනයන් වහන්සේ මනමින් පැහැදිලි කළා. තථාගතයන් වහන්සේ මේ අර්ථයෙන්ම සිකපද පනවන ලද්දේ එසේ නැත්නම් බුදු සසුනේ හික්මිය යුතු බොහෝ ශික්ෂාපද ඇත්තේ යයි අසා සත්‍යයන් තුළ බොහෝ බියතති ගැනීම උපදින්නේ. එක්කෙනෙක්වත් බුදු සසුනේ පැවිදි නොවන්නේය. එහෙන් මේ පැවසු කරුණ මම ඒ ආදරෙන් පිළිගනිමි. දැන් මේ කුඩා අනු කුඩා වශයෙන් විනය පිටකයේ තියෙන සිල්පද ඒවා විස්තර ඉගෙන ගත්ත ඉගෙන ගන්න එකපාරම ගන්නවත් එහෙම බය වෙනවා. දැන් මහත්මයා අපි සමාජලට උපසම්පදා සීලයේ තියෙන කොටස් සාමනීර කාලේ අපි දන්නේ නැහැ. සාමණේර අයගේ තියෙන ඇවතුම් පැවතුම් අපි ළමයා කාලේ දන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ දැන් ඔන්න උපසම්පදා වෙනකොටත් අපිට මූලික සිල්පද 226 උගන්වනවා. ඊට පස්සේ ඒකේ කුඩා අනු කුඩා වශයෙන් පස්සේ තමයි ඉගෙන ගන්න. සමහර වෙලාවට උපසම්පදා වෙලත් සංඝයාතර ඉදින් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. අපි තවමත් අපි මේ අපි දැනුත් අපි තව සංඝයාකින් සිල්පද එහෙම ඉගෙන ගනිමින් තමයි අපි තවම ඉන්නේ. එහෙමයි ස්වාමී. ඒ නිසා මේක ක්‍රමානුකූලව තමයි මේ මේ අර හික්මෙන වැඩපිළිවෙලේ පුරුදු වෙන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ ඒ ගැන වදාලා ඉතින් රජතුමා කියනවා අනේ ලෝක සත්‍යයට අනුකම්පා පිණිස බුදුරජාණන් වහන්සේ හිතා වදාරන හැටි. මේ තියෙන මුලින්ම බුදුරජාණන් වහන්සේ සිල්පද පැනවීම සම්බන්ධයි. මෑත භාගයේ ඉගැන්වීම සම්බන්ධයෙන් නෙවෙයි. එහෙමයි ස්වාමී. නෑත භාගයේ ඉගැන්වීම සම්බන්ධයෙන් නෙවෙයි මේක තියෙන්නේ අර කාරණා අමතරව කිව්වේ. ඉතින් මේ විදිහට මේ කාරණාව නිරෝල් වෙලා යනවා රජතුමාට. ඉතින් රජුරු ආයෙත් අහනවා 아무තු ප්‍රශ්නයක් ඒක. ස්වාමීන් නාගසේනයන් වහන්සේ මේ සූර්යයා හැම කල්ලිම කර්කශව දිලෙයිද නැත්නම් කිසි කලයක අඩුවෙන් දිලෙයිද? හැමදාම හිරු මණ්ඩල බබලා බබලා තියනවාද? ආකාශය හිරු නැගෙනකොට එහෙම නැත්නම් ඉර එළිය නැති වෙන විදියකුත් තියෙනවා මහරජාණනි සූර්යයා හැම කල්ලිම කරකශව දිලෙයි කිසි කාලයකත් සමහර කාලයක අඩුවෙන් බබලනවා සමහර කාලයක සැරයි ඒකට හේතුව මොකද්ද ස්වාමීනි කියන රජතුමනි සූර්යාගේ බැබලීමට බාධක වෙන කරුණු හතරක් තියෙනවා එකක් තමයි වලාකුළු කියන්නේ සූර්යාට තියෙන බාධාවක්. වලාකුළු අහසේ පිරිච්ච ගමන් ඒ හිරු එළිය ඡණ්ඩව පොළොවට එන්නේ. ඔන්න හිරු එළිය සූර්යා කරකසව බබල තියෙන්න හිරු එළිය මද වෙන්න එක හේතුවක් මොකද්ද? වලාකුළු. වලාකුළු වලින් මේ මේ වැහිලා තියෙන එක. ඒ වගේම තමයි කියනවා මීදුමින් වැහිලා තියෙන එක. මීදුම එහෙමයි. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි කියනවා වැස්ස ඊළඟ කාරණාව තමයි කියලා කියනවා රාහු අසුරයා ගන්න එක. හඳ රාහු මේ ඉර රාහු අල්ලන එක. එතකොට ඉර බබලන්නේ කියලා. ස්වාමිනේ රාහුගේ ග්‍රහණයට ඉර නතු වෙනවා. ඉර නතු වෙනවා. එතකොට ඉර බබලන්නේ නැතු වෙනවා. අපි අද කාලයකට කියන්නේ සූර්යග්‍රහණ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ස්වාමිනී නාගසේනයන් වහන්සේ ආශ්චර්යයි ස්වාමිනී නාගසේනයන් වහන්සේ අද්භූතයි මේසා තේජස් සම්පන්න වූ සූර්යයා හටත් බාධක උපදින්නේය. අන්‍යෝ සත්වයන්ට ඇති බාධක ගැන කවර කතාද? ස්වාමීනි මෙබඳු විග්‍රහයක් ඔබ වහන්සේ බඳු බුද්ධමතිකුට හැර අන්‍යයෙකුට කළ නොහැක. මේකේ මට පුදුම හිතුනේ ඇත්තනේ මේසා තෙදවත් සැඩ සැර තේජාන්විත ලෝකයේම බබලෝන හිරු මණ්ඩලටත් බාධා තියෙනවා නම් මේ ගෙවල් වල ඉන්න මිනිස්සු ගැන කවර කතාවද? අපිට කොච්චරනම් කරදර වෙන්න පුළුවන්ද? දැන් අපි කිසිම කරදරයක් බාධාවක් නැතුව මේ ජීවිතයේ සැනසෙල්ලේ කඳුලක් වැටෙන්නේ නැතුව සැනසෙල්ලේ ඉන්න අපිට තියෙන සුදුසුකම මොකද්ද? මේ සංසාර ගමනත් එක්ක සංසාරේ කොච්චර කර්ම කරලාද? පුදුමේ මොහොතක්වත් මේ hina වෙලා ඉන්නේ ඒක. එහෙමයි ස්වාමී. මේ මිනිස්සු අවිද්‍යා අන්ධකාරයේම බැසගෙන මේ මිනිස්සු නිතර හිතන ඇයි අපිටම කරදර? ඇයි අපිටම කරදර කියලා. ඕන්න අද බණපදයක් ඉගෙන ගත්තා. මේසා තෙදවත් ආනුභව සම්පන්න හිරු මණ්ඩලටත් බාධා තියෙනවා නම් අපි ගැන කවර කරනවා. මිනිස්සු කාලයකට බැබලි බැබලි ඉන්න පුළුවන් කාලයකද ගණන් කරන්නේ ගණන් ගන්න. ගණන් ගන්න. දැන් ඔන්න අපි කියමු උදාහරණයක් ඔන්න මිනිස්සු චිත්‍රපට බලනවා. ඒ කාලේ හිටපු නළුව අද ගණන් ගන්නවද? මාසකවත් නැහැනේ. ඒ කාලේ හිටපු නළුව අද කාලේ කතා කරනවද? එහෙමවත් නැහැනේ. ඔය මොකක් හරි පරලන චිත්‍රපටියක් ආවගෙන යම ආවලා කියලා එකපාර මතක් වෙනවා. දැන් ඉතින් අපේ රටේ නළුවන්ටත් වැඩි මේ විදේශීය නළුවෝ ගැන තමයි මිනිස්සු කතාව. ඒකට ඒ වාගේ ඔය එක පැත්තක්. දේශපාලඥයෝ ගත්තොත් ඊට පස්සේ කාලෙන් කාලට ඒ කාලේ දැන් ඒ මේ ධර්මයේ උනා දැන් ඔන්න මේ මුල්ම කාලේ මීට අවුරුදු දශක ගණනාවකට කලින් ඉතින් මේ ලෝකේ ධර්මයක් උත් ඇහෙන්නේ නැතුවම හිමීට හිමීට මේක සාසන වැඩ පිළිලත් යද්දී ඔන පානදුරි ආරිය ධම්ම හඳුර බෝධි පූජා කවිති තියනකොට ඔන්න මුළු රටම එකතු වුණා. දැන් නෑනේ කතාව. ඊළඟට දොළුකන්දේ හඳුර පිරිච්චි කියා සෙත්පත පතා යනකොට ඔක්කොම එකතු වුණා. කෝ දැන් නෑ කතාව. ඊට පස්සේ මේ සෝම ස්වාමීන් වහන්සේ ඔන්න ධර්ම මිත්‍යා දෘෂ්ටි ගැන කියාගෙන යනකොට ඔක්කොම එකතු වුණා. දැන් කලාතුරකින් අර මේ රටජාති ආගමේ හැංගීම් වෙනකොට ඔන්න උන්වහන්සේ ගැන කතා කරනවා එච්චර. අනගාරික ධර්මපාලතුමා ගැන නෑ කිසි කතාවක්. ඔන්න දැන් රටජාති ආගම වෙනකොට ඔන්න දැන් අපි දැන් අපි මහමෙවුනා වෙනුත් අනගාරික ධර්මපාලතුමාගේ අනුස්මරණය සිද්ධ කරන්න කල්පනා කළේ මොකද ඒ වාගේ වීරවරයන්ගේ චරිතෙන්වත් මේ ආදර්ශයක් කරා මේ මනුස්සයා නැගී හිටියෝ එහෙමයි ස්වාමීනි ඒකට මොනව කරන්නද ඉතින් ඉතින් ඒ වගේ මේ මිනිස්සයා බැබලෙනවා බැබලෙන්නේ නැහැ කියනවා කියන එකේ නින්දා අපහාස ප්‍රශංසා කාලෙකදී ප්‍රශංසා කාලෙකදී නින්දා කාලෙකදී කට්ටිය ගණන් ගන්නවා කාලෙකදී කට්ටිය ගණන් ගන්නෑ එහෙමයි ස්වාමී. ඉතින් ඒ වගේ ඉතින් මේ අපි දැන් ඔන්න ලංකාවේ ගත්තොත් එහෙම මහා මෙුණාට සම්බන්ධ මේ බණහන අය සාමාන්‍ය වුණ අපි දැක්කම hina වෙලා කතා කරලා වැඳලා ගරු කරනවා. සමහරට ඒ අපි ගැන ස්වාමීන් වහන්සේලාගෙන් ධර්මය අහපු නැති අය ඒ උදානක් නැහැ. මේ ඔක්කොම පැත්තක තියලා පිටරටකට කියෝ. සුද්ධ වැඳලා පුදලා নমස්කාර වේවා බුදුරුවන් කියලා පිළිගන්නවද? ඒ මොකක්වත් නැහැ. දැන් ඉන්දියාවට ගියාට පස්සේ ඉන්දියාවේ මේ টොයිලට් එකේ ඉන්න මිනිස්යාගේම වැසිකිළිය ළඟ ඉන්න මිනිස්යාගේමුත් බැනුම් අහන්න එපා. බස් එක ගිය කොන්දොස්තරගෙන් ඩ්‍රයිවර්ගෙන් කඩේකට ගිය කඩේ මිනිස්යාගෙන් ඒ වගේ. දැන් මේ ගොඩාක් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න තමයි ඉස්කෝලේ ගුරුවරයෙක් වුණාට පස්සේ ගුරුවරයා ඒකෙන් එන නම්බුව ගෙදරත් බලාපොරොත්තු වෙනවා. සමාජෙත් බලාපොරොත්තු වෙනවා. හැමතැනම බලාපොරොත්තු වෙන. එහෙම එකක් නැහැ. මේවා ඔක්කොම වෙනස් වෙනවා. එහෙමයි. කාලයයි මේවා. පොඩි ළමයි පොන්චි කාලේ අම්මලා තාත්තලා කියන දේ අහගෙන ඉන්න ඔය. උන් ලොකු වෙනකොට අහන්නේ ඉතින් මොනව කරන්නද? ඇසිල්ලා එනේස. ඕ. ඉතින් මේ ඔක්කොටම ගන්න හොඳම කාරණාවක් තමයි මේසා තෙදවත් කර්කස තේජස් ඇති. හිරුමඩලත් වැහි වැහි යනවා නම් අපි ගැන කවරකට ආරද. ඒ නිසා අපිට බාධා එන්න පුළුවන් කියන කාරණාව හොඳට හිතේ රඳවා ගන්න ඕන. එහේ. ඊට පස්සේ තියෙනවා මහත ආයෙත් ඉර ගැනම තියෙනවා. කියනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ හේමන්ත ඍතුෙහි සූර්යා කර්කසව බබලන්නේ මාක් නිසාද? ගිම්හාන කාලේ එසේ නැත්තේ ඇයි කියලා. වැස්ස වැහැලා වැහැලා වැහැලා වැහැලා ඒ කාලෙට බබලනවා. ඒක නවත්තුන නැතරුන ගමන් ඊට පස්සේ ගිම්මහන කාලේ ඒ විදිහට මේ බබලන් නැත්තියයි කියලා. මහරජාණන් ගිම්මාන ඍතුවේ දූවිලි තට්ටු පායලා පායලා දූවිලි තට්ටු උඩ අතට තැම්පත් ඇත්තේය. සුළඟින් කැළඹෙන ලද්දා වූ දුහවිලි අහස දෙසට පැතිරේ. අහසේ වලාකුළුත් ඊතා බහුලව ඇත්තේය. දැඩි සුළංද අදිමාත්‍රව හමයි. මෙසේ දුහවිලි තට්ටුවද සුළඟින් කැළඹුණු දුහවිල්ලද වලාකුළුද දැඩි සුළං යන මේන් ආකූලව ව්‍යාකූලව ආස්තලයේ ඇති මේ සූර්ය රශ්මිය එකකින් වැහිලා යනවා. ඒ හේතුවෙන් ගිම්හාන කාලයේ සූර්යා අඩුවෙන් බබලනවා. මහරජාණන් හේම හේමන්ත කාලයේ යට පොළොව නිවුනේවි වැහැලා. උඩ මහා වැස්ස පටන් ගත්තේ වේ. දුහවිලි තට්ටු සංසිඳී ගියේ වේ. අහසේ කැළඹී තිබූ දුහවිලිද සාන්තව හැසිරේ. වලාකුලෙන් තොර අහස ඇත්තේ වේ. සුළඟ මඳ මඳව හමයි. මෙසේ කරුණු වැලකී යාමෙන් හිරු රැස් පිරිසිදුව වැටේ. උපද්ද්‍රවයෙන් මිදුණා වූ සූර්යාගේ එළිය අතිශයින් බබලයි. මහරජාණන් යම් කරුණකින් සූර්යා හේමන්ත ඍතුවේ කර්කසව දිලෙයිද ගිම්හාන ඍතුවේ එසේ නැද්ද මේකටයි මේක තමයි හේතුව. ස්වාමීනි සියලු උපද්ද්‍රවයන්ගේ මිදුණු සූර්යා කර්කසව දිලෙයි. වැස්ස ආදී උපද්ද්‍රව සහිත වූයේ කර්කසව නොදිලෙයි. ස්වාමිනේ මම ඒක පිළිගන්නවා කියලා දැන් රජතුමා පිළිගත්තා. එහෙමයි ස්වාමී. එතකොට මම කල්පනා කළේ මහත්තයා දැන් අවුරුදු 27ක් වයස අපේ නාගසේන මහරතන. එහෙමයි. තරුණ රහතන් වහන්සේ නම. පුංචි කාලේ තමයි අරහත්ත්වයටපත් වුනේ. මේ මේ පැවිදි වුනේ. එතකොට ඒ කාලේ උන්වහන්සේගේ ඥානය එහෙමයි. ලෝක ගැන තියෙන දැන් අද කාලේ සාමාන්‍යයෙන් ඉගෙන ගන්න මනුස්සයෙකුටවත් මේවා විග්‍රහ කරගන්න බෑනේ. ඔව් ස්වාමීන් අනිත් එක තමයි මෙහෙමත් එකකුත් ඇති. ඒ තමයි උන්වහන්සේ සිව් පිළිසින් ව්‍යාපත් රහතන් වහන්සේ නමන් ආර්ථ ධම්ම නිරුත්ති පටිභාන. ඒ වගේ මහා තෙරුන් වහන්සේ නමන් ඒ උන්වහන්සේලාට ඒවා වැටහෙනවනේ. ඒ වාගේ වැටහෙන මහා රහතන් වහන්සේලා නොකඩවා මේ බුද්ධ ශාසනය පහළ වෙවි අවුරුදු 500ක් ආවා. එහෙමයි සාරා. ඉතින් අවුරුදු 500න් පස්සේ විтин විට මඟපල්ලාමින් බිහි වෙවි රහතන් වහන්සේලා විтин විට බිහි වෙවි. ඒ මාර්ගපල්ලාවෙන් කොහේ හරි ඉඳිවි. එහෙමයි. අවුරුදු 1000ක් ආවා. වෙනකම්. එතනින් පස්සේ තමයි මේ මාර්ගඵල පිරිහීම තියෙන්නේ. සෝවාන් කෙනෙක්වත් හොයාගන්න නැත්තේ ඒකයි. එහෙමයි ස්වාමී. ඉතින් ඒ විදිහට තමයි මේ බුද්ධ ශාසනයේ මේ කරුණු කාරණා ඊදිලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට විස්තර කරලා ඊළඟට අපිට තියෙන වෙස්සාන්තර වර්ගයේ වෙස්සාන්තර වර්ගයේ වෙස්සාන්තර රජුගේ දරුවෝ දන් දුන්න කතා අපි මේක කලින් මේ අවස්ථාවකත් අපි කතා අවස්ථාවකදී මතක් කළා. එහෙමයි සාරි. තවදුරටත් රජතුමා ප්‍රශ්න අහනවා ලේසාවනේ. තව දිගටම අහන්න. දැන් මේකේ පුදුමේ අපිට මේක කියවා කියවම තේරුම් ගන්න ඕන. දැන් මහා වනයේක මේක සමහරවල් දවස් ගානක් මේ ඉන්නවත් දන්නේ ඉතින් අපිට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට වෙස්සන්තර රජුරුවන්ගේ ගැන ජීවිතයේ විස්තර ටික අහනවා. අපි ඒක වෙස්සන්තර වර්ගයේ මේ විසන්තර ජාතක කතාව කියාගෙන යනකොට මේ ප්‍රශ්නේදී අපි ඒක මතක් කළා. ඉතින් ඒ ප්‍රශ්නේ මේ විදිහට ඉවර වෙනවා. ඊළඟට අපිට තියෙන්නේ මහ බෝධිසත්ව දුෂ්කරක්‍රියා කරපු විදිය. අපි ඒක ඒ ඒ වෙලාවේදී කතා කරමු. එහෙමයි. ස්වාමීන් වහන්සේට උතුම් පුණ්‍ය ආනුමෝදනා වේවා. අද දවසේ අපේ කාලය නිමවනවා. Thank you.